බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ ඊළඟට අහලා තියෙනවා මෙහෙම ප්‍රශ්නයක්. අපි කුඩා කාලේ අවුරුදු 6 7 වගේ කාලේ අපි සිංහල අලුත් අවුරුද්දට පන්සල් යනවා. ඒ ස්වාමින් වහන්සේ අපේ ඥාති කෙනෙක්. අපිට තුවාය බෙඩ්ෂීට් එකක් වගේ දෙයක් තෑගි දෙනවා කියලා ආවට අපිත් සංශෝෂෙන් ගන්නවා. නමුත් දැන් ධර්ම ඉගෙන ගන්නකොට පන්සල් දේවල් සංඝ රත්නයේ පූජා කරපු දේ ගන්න හොඳ නෑ කියලා කියනවා. දැන් නම් එහෙම දේවල් ගන්නෙ නැහැ. මේ පිළිබඳව ධර්මානුකූල උපදෙස් දෙන්න. යම් අකුසලයක් වෙලා නම් ඒයින් මිදීමට කුමක් කළ යුතුද? පන්සලේ දේවල් ගන්න හොඳ නැති ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි Tamanට නුදුන්නු දෙයක් පන්සලෙන් ගන්න එක කොහෙත්ම හොඳ නැහැ. දෙවැනි කාරණය තමයි දුන්නා උනත් සංඝයාට පමණක් අයිති දේවල් ඒ කියන්නේ ගරු භාණ්ඩ කියන ඒවා අපිට ගන්න බෑ. ගරු බහන්න නොවන ඒවා හාමුදුරුවෝ කැමැත්තෙන් දෙනවා නම් ගත්තයි කියලා අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. මොනවද ගරු බහන්න කියන්නේ? ඒවා පුද්ගලීකරණය වෙන්නේ සංඝ සතු කරලා පූජා කළාම ඒ සංඝ සතු බව බිඳෙන්නේ නැහැ. ඒවා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සංඝයාට අයිති දේවල් හැටියට. ඒ මොනවද? ඇඳ පුටු මේස ඉදල් කොහු කොට්ටමෙට්ට භාජන ආදී දේවල් එක්කෙනෙකුගේ පෞද්ගලික පරිහරණය නෙමෙයි ඒක සංඝසතු කරන නම් පූජා කළේ ඊට පස්සේ හාමුදුරුවන්ට ඒක පාවිච්චි කරන්න පුළුවන් හැබැයි ඒක හාමුදුරුවන්ට පුද්ගලිකව අයිති නැහැ ඒවා සංඝයාගත. ඒතකොට මේ බඳු ගරු භාණ්ඩ හාමුදුරුවන්ට අයිතියක් නැහැ ගිහියාට දෙන්න. එතකොට හැබැයි ආහාර පාන තුවායක් සිවුරු පිරිකර මේ මෙබඳු දේවල් සංඝ සතු කරලා පූජා කරලා ඒ ඒ ස්වාමින් වහන්සේලාට බෙදා දුන්නාම ඒවා උන්වහන්සේලාට පෞද්ගලිකව පරිහරණය කරන්න පුළුවන්. එතකොට පොදුවේ සංඝයා කියලා කද මොකද ආහාරය එක්කෙනෙක් අතර දුන්නට පස්සේ ආයෙක සංඝ සතුයි කියලා හැමෝටම අයිති කියලා කරන්න දෙයක් නැහැ. එක වස්ත්‍රයක් එක්කෙනෙකුට පූජා කර එක්කෙනෙක් අතට දුන්නාට පස්සේ එයා ඒක පාවිච්චි කරනවා මිසක් මේක සංගසතුයි කියලා හැමෝටම මේ වස්ත්‍රය අඳින්න බෑ. එතකොට අන්න ඒ වගේ සංගසතු කරලා පූජා කළාට ඒවා සංඝයා අතර බෙදුවට පස්සේ ඒක උන්වහන්සේට පෞද්ගලිකයි අර ගරු භාණ්ඩ හැර අනිත්‍ය. ඒ ඉබඳු දේ Tamanට කැමතිනම් අවශ්‍යතාවය සලකාගෙන කෙනෙකුට දෙන්න පුළුවන්. හැබැයි එහෙම දිය යුත්තේ කවර තැන්වලද කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. අනිත් අය සතුටු කරලා ප්‍රත්‍ය ලබා ගන්නට වැඩිපුර දේවල් ලබා ගන්න. එහෙම දෙන එක සුදුසු නෑ. හැබැයි අසරණයෙකුට දෙන්නට පුළුවන්. ඒ වගේම අම්මා තාත්තට දෙන්න පුළුවන්. ඥාතියෙකුට දෙන්නට පුළුවන්. එතකොට ඒ බඳු තැන්වලදී එතකොට ඒක නුසුදුසු කෙනෙකුට දුන්නා වුණත් ගන්න කෙනාට ප්‍රශ්නයක් නැහැ. අපි හිතමුකෝ ප්‍රත්‍ය ලබා ගන්නටයි ඒක දුන්නේ සතුටු කරන්නයි දුන්නේ කියලා. එතකොට ඒකේ ප්‍රශ්නයක් නේ හාමුදුරුවන්ට. අර ගන්න කෙනාට ඒකේ ප්‍රශ්නයක් නෑ. හාමුදුරුවෝ ඒක දුන්නා නම් ඒක ගරු භාණ්ඩයක් නොවේ නම් ඒක Tamanට ගත්තයි කියලා හානියක් වෙන්නේ. හැබැයි ගරු භාණ්ඩයක් නම් සංඝ සතු කරලා පූජා කරපු ගරු භාණ්ඩයක් නම් ඒකත් අපි තේරුම් ගන්න. දැන් ඇඳ පුටුමේ සාදිය ගර්භාණ්ඩ වුණාට හාමුදුරුවන්ට පුද්ගලිකව පූජා කරපු එකක් නම් ඒක හාමුදුරුවන්ට කැමති කෙනෙකුට දෙන්න පුළුවන්. ඉතින් දෙන්නේ මොන පදනමේද කියන එක මත හාමුදුරුව සුදුසු දෙයක්ද නුසුදුසු දෙයක්ද කලේ කියන ප්‍රශ්නයක් හාමුදුරුවන්ට එනවා. හැබැයි පෞද්ගලිකව නම් ඒ ඇඳ පුටුමේ සාදිය පූජා කරලා තියෙන හාමුදුරුවන්ට සුදුසු කෙනෙකුට දෙන්න බාධාවක් නැහැ. මොකද ඒක සංගික දේපලක් නොවන නිසා. එතකොට අපි හිතමු සංඝසතු කරලා පූජා කරපු ඇඳ පුටු මේස ආදී යම් කෙනෙකුට දෙනවනම් දුන්නනම් එතනින් පස්සේ ඒ ගිහියා ඒකට යම්කිසි බරපැනක් ඒකේ වියදම යලි සංඝයාගේ හෝ ශාසනයේ දියුණුව සඳහා ඒකට අදාළ වියදම යදවිය යුතුය. එතකොට භික්ෂුවටත් පුළුවන් ඒ විදිහට භාණ්ඩ හුවමාරු කරලා පිටු සංඝයාට අයිති දේවල් තියෙනවා. එතකොට ඒවා පන්සලේ තිබුණා කියලා එච්චර ප්‍රයෝජනයක් නැහැ. එහෙම නැත්නම් වැඩිපුර තියෙනවා. එතකොට සංඝයාට කතා කරන්න පුළුවන් එකතු වෙලා මේවා අමතර දේවල් මේවා මෙච්චර තියාගෙන වැඩක් නැහැ. ඒ නිසා ඒ ටික අපි මෙහෙම දීලා ඒ වෙනුවට බුදුමැදුර හදන්නට අවශ්‍ය සිමෙන්ති ටික ආදී මේ මේවා අපි ගම්මු කියලා අන්න එහෙම හොමාරු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ කියන්නේ මුදලට දෙනවා කියන එකම නෙමෙයි. ඉතින් මුදල් පරිහරණය කරනවා කියන එක භික්ෂුවකට විනයෙන් අනුමත දෙයක් නෙමෙයි. ඉතින් යම් භික්ෂුවක් මුදල් පරිහරණය කරනවා නම් ඒකත් උන්වහන්සේගේ වැඩක්. ඉතින් එහෙම කෙනෙක් අර මුදල් අරගෙන ඒක ශාසනය දියුණුව සඳහා මේ යොදවන්නට පුළුවන්. ඉතින් එතකොට උන්වහන්සේට මුදල් පරිහරණය කිරීම සම්බන්ධ ඇවතක් සිද්ධ වෙනවා. දැන් සාංගික දීපලාව භාවිත කිරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ මොකද ඒක දීලා ඒකට සුදුසු මුදලක් අරගෙන යදෝක්නිස්. මේ විදිහට විනය කියන එක ඊටාම සංකීර්ණයි, ඊටාම සූක්ෂමයි. ඉතින් ඒවා සාමාන්‍ය ගිහියෙකුට එකපාරට හිතලා කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන් කාරණා නෙමෙයි. මේ විනය ප්‍රඥප්ති පනවලා තියෙන ස්වභාවය එකින් එක එකින් එක හොඳට අධ්‍යයනය කරලා වුණ විනය සම්බන්ධ තීරණ ගන්න. ඉතින් Tamanට කුසලයක් වුණාද අකුසලයක් වුණාද කියන කාරණේ විසඳ ගන්න Taman තේරුම් ගන්නට ඕන අර ගනු භාණ්ඩ. ඒ කියන්නේ වැදුරු කොට ඉදල් මුසුන් හැලි වලං ඇඳ පුටු මේස ඒ වගේ දේවල් සංගසතු කරලා පූජා කරපුවා නම් හාමුදුරුවෝ දුන්නා වුණා ඒවා Taman ගන්න එක යෝග්‍ය නැහැ. හැබැයි ඉතින් තුවායක්, බෙඩ් ෂීට් එකක්, කෑම ටිකක්, කැවිලි පැවිලි ටිකක්, පළතුරු ටිකක්, සබන් කෑල්ලක්, දත් බෙහෙත් ටිකක් දත්පුරුෂව ඒවා දුන්නයි කියලා ඒවා හාමුදුරුවන්ට සාංගික කරලා පූජා කළා වුණත් ඒක මගේ කොටස මට ලැබුණාට පස්සේ ඒක ඉතින් දුගියෙකුට යාචකයෙකුට අසරණ දැන් අපි පහුගිය කාලේ ගම් වතුර ගලපු කාලේ නාය ගියපු කාලේ ඉතින් පන්සල්ලා තිබිච්ච බොහෝ දේවල් දුන්නේ. ඒතර හැබැයි එහෙම දුන්නයි කියලා අර පොදු දෙපළ දෙන්න බෑ. ඉතින් එහෙම පොදු පොදු ඒවා දෙනවා නම් එතනදී සංඝ සම්මුතියක් ඇති කරගන්නට ඕන. සංඝයා සමස්ත සංඝයා ඒ කියන්නේ අනුමතරණයෙන් භික්ෂුන් වහන්සේලා හතර දිනක්වත් එකතු වෙලා නිගමනය කරන්නට ඕන විහාරාධිපතින් වහන්සේ ඇතුළුව මේක මෙහෙම අපි දෙමු කියන්නේ. එහෙම නැත්නම් ඒක අර විදිහට හොමාරුවක් කරන්නට ඕන සාසනය දියුණුව සඳහා. බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ මටත් පොඩි ප්‍රශ්නයක් අව ප්‍රශ්නයක් එතනදී නැගෙනවා අපි කොහොමද දැන් සමහර දේවල් උදාහරණයක් හැටියට ගිහියන්ට පාවිච්චි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් හැටියට අපි සබන් ටිකක් අත හොදන තැන තියන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක ස්වාමින්වහන්සේට පූජා නොකර අපි එතනින් ගිහිල්ලා තියනවා වගේ දෙයක්ද කරන්න ඕනේ. මොකද ස්වාමින්වහන්සේලානේ ඒක අනිවාර්යයෙන්ම මේ තීරණය කළා එතන තියන්නේ. ඉවරුණාමනේ තියන්නේ. ඒ වගේ කටයුත්තක් අපි කොහොමද කරන්න ඕනේ ගිහියෝ හැටියට? එවැතින් සංසලේ ඉන්න ස්වාමීන් වහන්සේගෙන් විමසලා කරන එකයි සුදුසු මේක ඔබ වහන්සේලා අතට දුන්නොත්ද සුදුසු මේක අපි ඉවර වෙනකොට මෙතනින් ගෙනත් තිබ්බොත්ද සුදුසු ඒව හාමුදුරුවොත් එක්ක කතා කරලා තීරණ ගන්න එක හොඳයි